නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු යං ඉස්ස භික්කවේ අනදිවාසනෝ uppajjeyung ආසවා විගත පරිරාහා අදිවාසයතෝ එවං සතේ ආසවා විගත පරිරාහාන හොಂತಿ ඉමේ උච්ඡන්ති භික්කවේ ආසවා අදිවාසනා පාතබ්බාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරන්න ඕනේ මේ ජීවිතය සකස් කරගන්න අපේ సంతාණයෙන් ඒ උතුම් ධර්මය නැగిලා එන විදිහට අපි ඒ පිළිවෙත් පුරලා සිත නැත්තම් මානසිකාරය සකස් කරගන්න ඕනේ. අපේ මානසිකාරය සකස් කරගන්න ඕන කොහොමද? උතුම් ධර්මය නැగిලා එන විදිහට. ඒ ධර්ම ධර්මානුකූල සිතුවිලි අපේ සිත් වලින් එන විදිහට මේ ධර්මයේ තියෙන උපක්‍රම ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ. අපේ ගැමි වහරක් තියෙන නැත්නම් සමාජයේ කතිකාවතක් තියෙන ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා. ඕක කියනකොට මොකද අපි අද කතා කරන්න බලන් ඉන්නේ ඉවසීම ගැන අනිත් එක අපි කවුරුත් දන්නවා ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ අපි වෙනස් වෙන වැඩසටහනක් කියලා. හැම වෙලෙම අපි කතා කරන්නේ නිවැරදිම නිවැරදිම වෙනසක් සඳහා කියලා. ඒ කියන්නේ ආය වැරදෙන්න වෙනස් වුණාට අපේ අපේ වැරද්දක් තියෙනවා නම් අපි වෙනස් වෙලා ඒ වෙනස වැරදියට වුණොත් ආය වෙනස් කරන්න වෙනවා. එහෙනම් වෙනස් වෙන එක හරියට කරන්න ඕනේ. මේ ඒක නිසාවෙන් අපි නිවැරදිම වෙනසක් සිද්ධ කරගත යුතුව තියෙනවා. ඉවසීමෙන් සැනසීම ලැබේ කියන එක ගැන විශ්වාසද? හුඟක් වෙලාවට අපේට සැකද නැද්ද? අපෝ ඉවසලා හිටියොත් හොඳට තියෙයි. නේද? කියන කියන දේවල් ඉවසලා හිටියොත් හොඳට තියෙයි. මේ වගේ කතාවක් තියෙනවා. අනිත් එක දඬුවම් දෙන්න ඕනෙලා දඬුවම් දෙන්න ඕනේ නේද? ඕවා ඉවසලා හරියන්නේ නැහැ. ඒ වගේ කතා ගොඩාක් තියෙනවා අපිට. ඇත්තටම ඉවසීමෙන් හරියනවද? නිකම්ම පිළිගන්න කැමතිද ඉවසීමෙන් සැනසීම ලැබෙනවද? කියලා හිතුවොත් අපි කියයි 50ට 50 කියලා. නේද? 50ට 50 කියලා තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විශේෂයෙන් මම මේක ඔප්පු කරගන්න ඕන හින්දා අපි මේ කියන්න යන කතාව ඔප්පු කරගන්න ඕන. අනිත් එක අද පැවරුමක් දෙන දවස පැවරුමක් කියලා කියන්නේ සමුදාංගහරුවාද අපි මොනවා හරි කරන්න දෙයක්. මොනවා හරි දෙයක් කරන්න දෙයක් තියෙනවා ධර්මදේශනාවෙන් නැත්තම් වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පැහැදිලිවම ප්‍රායෝගිකව භාවිතා කරලා ප්‍රතිඵල ලබා ගත යුතු ධර්මයක්. ඒකින්දා තමන්ව ගවේෂණය කරන්න පුළුවන් ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. ඒ දේශනාවේ තියෙන අපි ගැන අපි අපි ගැන හෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? අපි අපි ගැන හෙව්වේ නැත්තම් අපි මේ උපකරණය තමන් කියන උපකරණය භාවිතා කරන්නේ මේ දන්නේ නැතුව වාහනයක් ගැන සම්පූර්ණයෙන් කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ නැහැ හැබැයි වාහනේ එලවන විදිය දැනගෙන හිටියේ නැත්නම් වාහනේ වැඩ ගන්න පුළුවන්ද? හරියට එලවන්න දන්නේ නැත්නම් වාහනේ හප්ප ගන්න තැන් තැන් වල අරන් ගිහිල්ලා. ඒ වගේ හිත ගැන දැනගෙන නැති කෙනා හිතේ හැසිරීම ගැන දන්නේ නැති කෙනා හිත පාවිච්චි කරලා සමාජයේ තමන්ව එලවන්න ගිහිල්ලා සමහර අය ලොකු අපහසුතාවන් වල වැටිලා ඉන්නවා. වැටිලා ඉන්නව නෙවෙයි සමහර අය වරද්ද ගන්නවා. හරියට රිදෙනවා එතකොට. අපිට අපේ හිතේ ස්වභාවය දන්නේ නැතුව වැඩ කරන්න ගියාම තමයි රිදෙන දේවල් වෙන්නේ. ඒ කියන්නේ මං කැමතිද මට රිදෙනවට? කයට හෝ හිතට රිදෙනවට කැමතිද? නෑ කැමති නෑ. එතකොට ඇයි රිදෙන්නේ? මං අකමැති රිදිල්ල රිදෙනවනේ. එහෙනම් මම මං ගැන මගේ ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ. රිදෙන ඒවා නවත්තන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දුක් නැති කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ මොකද මම මගේ ක්‍රියාකාරීත්වය ගැන දන්නේ නැති හින්දා. එහෙනම් අපි අපේ ක්‍රියාකාරීත්වය ගැන ගවේෂණය කරන්න ඕනේ. ඉවසලා බැලුවද සැනසෙනවද කියලා. හරිද? ඉවසලා බැලුවද සැනසෙනවද කියලා. අපිට මෙහෙම හිතන වෙලාවකට ඇත්තටම ඇත්ත ඉවසලා කොහොම හරි හිටියොත් සිල්ලාදිය රැක්කොත් ඉතින් ඊළඟ භවයක වගේ හොඳ සැනසීමක් ලැබෙයි කියලා. ඉවසීමෙන් ලැබෙන සැනසීම ගැන කොහොමද ඒ භාවිතය කළ යුත්තේ කොහොමද කියන එක ගැන අපිට විශ්වාසවන්තව ධර්මය තුළ මේක තියෙනවාය කියන කාරණාවත් එක්ක මේක පාවිච්චි කරන විදිහක් අවශ්‍ය නිසාවෙන් මම එක සූත්‍ර ධර්මයක තියෙන ආකාරයට ඉවසීම ගැන සාකච්ඡා කරන්නයි යන්නේ. ඒකල අද ඉඳන් යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි හදන්නේ. අපි ගැන තේරුම් ගැනීම සඳහා මොකක්ද මේ වැඩපිළිවෙල කියලා පස්සේ කතා කරන්න පුළුවන්. දැන් ආශ්‍රව දුරු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අදිවාසනා පහතබ්බා කියලා තියෙනවා. යම් කිසි කෙනෙක් තුල මොකක්ද මේ ඉවසීමෙන් අදිවාසනයෙන් පහ කළ යුතු ආශ්‍රව. මේ තියෙන්නේ සබ්බාසව සූත්‍රයේ. සබ්බාසව සූත්‍රයේ තියෙන එක කාරණාවක් තමයි ඉවසීම නැති හින්දාවෙන් උපදනා වූ යම් කිසි ආශ්‍රයක් තියනවාද ඒ ආශ්‍රවය අයින් කරන්න පුළුවන් ඉවසීමෙන්මයි. එතකොට මොනවද මේ ආශ්‍රව? ආශ්‍රව කියන්නේ මොනවද කියලා බලමු. ආශ්‍රව කියන්නේ පින්නන්නේ දැනට මේ වෙනකොට තියනවද දන්නේ නැහැ පොඩ්ඩක් බලන්න. Taman දිහා හැරිලා බලන්න. බලපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල් අතීතයේදී. අතීතයේදී අතීතයේදී දැක්ක රූප, අහපු ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ධම්ම. මෙන්න මේ අපි වින්දනය කරපු දේවල් නැත්තම් හොඳයි සුවයි සුන්දරයි කියලා අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් නේද දරුවෙක් තුල තියෙන මොනවාද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී කෑමක් වෙන්න පුළුවන් සින්දුවක් වෙන්න පුළුවන් ආග්‍රහණයක් වෙන්න පුළුවන් මොන හරි කමන්නේ අතීතයේදී ඒ වින්දනය කරපු දෙයක් මම දන්න දෙයක් මේ මොහොතේ මට පේන්න නැත්තම් අහන්න නැත්තම් විඳින්න නැත්තම් මාව රත් වෙනවා වගේ දැනෙනවා නම් ඇතුළත. අපි කියන්නේ ඉන්න බෑ කියලා. දකින්න නැතුව ඉන්න බෑ කියලා කියනවා නම්. හරිද? අහන්න නැතුව ඉන්න බෑ කියලා කියනවා නම්. අහවල දේ විඳින්න නැතුව මට ඉන්න බෑ කියලා කියනවා නම්. සිතේ උපදින. බඩේ උපදින්නේ බඩ ගින්නට එන ගින්දර නෙමෙයි මම කියන්නේ. හරිද? සිතේ උපදින යම්කිසි ආකාරයක ඉන්න බැරි අපහසු ස්වභාවයක් රත් වෙන, දැවෙන පිච්චෙනවා වාගේ දැනෙන යම්කිසි අවශ්‍යතාවයක් අපිට මේ ජීවිතයේ තිබේ නම් අන්න ඒකට කියනවා ආශ්‍රව කියලා. තියෙනවද නැහැ? නෑ අපිට නම් නෑ නේද? ඔය කාටවත් නෑ. එහෙනම් සීනාශ්‍රව. සීනාශ්‍රව කියන්නේ රහතන් වහන්සේට. හරිද? එහෙනම් රහත් වෙනවා කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ ඇසීමේ අවශ්‍යතාවයක්, විඳීමේ අවශ්‍යතාවයක් දැකීමේ අවස්ථාව මොකක්වත් නැහැ වෙන නිදහස්. හරිද? එහෙනම් මෙන්න මේවට කියනවා ආශ්‍රව කියලා. එතකොට මේ ආශ්‍රව ඇති වෙන්න එක හේතුවක් තමයි නොයවසීම. හරි? එතකොට නොයවසීම නිසාවෙන් ආශ්‍රය ඉපදිච්ච කෙනාට ඒ ඉපදිච්ච ආශ්‍රව අයින් කරන්න පුළුවන් ඉවසීමෙන්මයි. ඉවසීම කියන්නේ ශාන්ත ස්වභාවය, ශාන්තිය. ඒ කියන්නේ කලබල වෙන්නේ නැහැ, තඟලන්නේ නැහැ, මේ සාන්තව ඉන්න ඕනේ. හිත සාන්තව තියාගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා ඉවසීම කියලා. නැත්නම් කියනවා අදිවාසනය කියලා. හරි? එතකොට දැන් අපි නිකන් කිව්වට බෑ. මම කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා වර්ෂණ අපි ධර්ම කරුණු ගොඩව කතා කරන්නේ අපිට ප්‍රායෝගිකව ඕන වෙන කාරණා කීප විතරයි කතා කරන්නේ. දැන් අපි මේක ඇත්තද කියලා බලන්න ඕනේ. කොහොමද මේක වෙන්නේ? මේක ඇත්තටම අපේ තුල වෙනවාද කියලා හොඳට හොඳට බලන්න ඕනේ ඉවසීමෙන් කොහොමද මේ සැනසීම දක්වාපත් වෙන්නේ කියලා. මම අහනවා මේ අයගෙන් අපේ දියුණුව සඳහා කරන වැඩ තියනවා ජීවිතේ දියුණුව සඳහා නැත්නම් අනාගත යහපත සඳහා සමහරකට අපිට ඉගෙන ගන්න වෙනවා. සමහර බොහෝ කැපකිරීම කළ ව්‍යාපාරයක් දියුණු කරගන්න වෙනවා. ඒ වගේ නොයෙකුත් දියුණුව සඳහා ලෞකික දියුණුව සඳහා හරි කරන වැඩ සන්තෝෂෙන්මද කරන්නේ? සන්තෝෂෙන්මද කරන්නේ? නෑ එපා වෙලා වගේ කරන්නේ. නේද? චිත්ත වෙලා වගේ කරන්නේ. නමුත් නොකර බෑ නොකර බෑ කරන්න ඕනේ. නේද? අධ්‍යාපනය ලැබෙන ලබන ළමේ ඉගෙන ගන්නේ සන්තෝෂෙන් නෙවෙයි. නමුත් නොකල බැරි හින්දා කරනවා. ඒ වගේ අපේ ජීවිතයේ සමහර දේවල් අපිට යම් සන්තෝෂයක් සඳහා දරන්න වෙනවා. හරිද? එන්නේ ඒ දරාගත්ත කෙනාට තමයි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ වගේ තත්වයක් තමයි මෙතනත් මේ කතා කරන්න යන්නේ අපි. දැන් අපි හිතමු මට මගේ පැත්තෙන් මං හැම වෙලේම උත්සාහ කරන්නේ හැම නිමේෂයකම උත්සාහ කරන්නේ සන්තෝෂෙන් ඉන්න. එහෙම නේද? අපි හැම වෙලේම හදන්නේ සන්තෝෂෙන් ඉන්නනේ. එතකොට යම් යම් දුක් වෙනවා නම් අපිට මොනවා හරි අපි හැම වෙලෙම මේක පරිවර්තනය කරන්න හදනවා. මේ ලෝකෙ ඉපදිච්ච අපි හැම වෙලෙම සන්තෝෂයෙන් ඉන්න හදන්නේ. හැම වෙලෙම සන්තෝෂයෙන් ඉන්න මොකක් හරි කරනවා. දුකක් එනවා නම් කායික හෝ මානසික ඉක්මනට ඒක පරිවර්තනය කරනවා. පරිවර්තනය කරන එක එතන වෙනස් කරනවා. දැන් මම මෙහෙම ඉඳගෙන ඉන්නකොට මම කොන්ද රිදෙනවා නම් මම ඉක්මනට එහාට මෙහාට හැරිලා වෙනස් කරගන්නවා. රිදෙන්නේ නැති විදිහට හදා ගන්නවා. හිත රිදෙනවා නම් ඒත් එහෙමයි නේද? මම අකමැති කෙනෙක් නෝ කොහොම හරි මම ගෙදර කෙනෙකුට අන්න අරයා යවන්න පුළුවන් තරම් ඉක්මනට ඒත් අරයා යවන්න යාව තියාගන්න පුළුවන් මන් නම් මට නම් බෑ යා ඉන්නවා නම් ඉන්න ඇයි බෑ කියන්නේ ආ ඉන්න බෑ නේද වෙනස් කරන්න හදන්නේ අකමැති දේවල් නැති කරන්න හදන්නේ හැම වෙලේම අනිත් අයගේ සහ මගේ හැම වෙලේම අකමැති දේවල් නැති කරන්න උත්සාහ කරනවා. හරි? එතකොට එහෙම උත්සාහ කර කර ඉන්න අපිට ආය ආය ආය ආය සැරෙන් සැරේ ඉරිදීම ඇති වෙන අවස්ථා එනවා. මම මේ මූලධර්මයේ කියනකොට ටිකක් අමාරු. දැන් අපි උදාහරණයකට යමු. මේ මම පාන්දර නැගිටින්න නැතුව දවල් වෙනකම් බුදියන්න පුරුදු වෙලා. හරි? 8 වෙනකම් නිදියන්න පුරුදු වෙලා ඉන්නවා දැන්. දැන් හතරට නැගිටෙව්වොත් මාව මට මොනවද දැනෙන්නේ? මගේ කයට සහ සිතට මොනවද දැනෙන්නේ? කයේ නේද අත් කකුල් රිදීම් නේද ඇඟ රිදීම් තියනවද නැද්ද? එහෙනම් කය කය දුකයි. හිත හිතත් වැඩි දුකයි. ඒකින් තමයි මාව හතරට නැගිටෙව්වොත් මම මොකද කරන්නේ? ඒ දුක් නැති කරගන්න මන්ට තියෙන එකම ක්‍රමේ මම දකින මම දකින එකම ක්‍රමය මොකද්ද? එකම ක්‍රමය තමයි බුදින එක. හරිසය. නේද? මට වෙන ක්‍රමයක් පේන්න නැහැ. ඒකෙන්ද මම මොකද කරන්නේ? ඉක්මනට අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා. නේද? වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද ඔය ප්‍රශ්නේ සඳහන් නැගිටින්නත් ඕනේ. දැන් මම ඉතලක අකමැත්තෙන් සමහර වැඩ කරන්න කියලා මතකද? දැන් නැගිටින්නේ නැත්තම් මට ප්‍රශ්න වගේක් තියෙනවා. නමුත් මම නැගිටින්නේ පුදුම දුක් විඳගෙන. දුක් නැතුව නැගිටලා වැඩ කරන්න පුළුවන් විදිහේ ක්‍රමයක් හොයාගන්න අපිට නැද්ද? හරිද? දුක් නැතුව නැගිටින්න වෙනදා කලින් නිදාගෙනවත් නෙවෙයි. කලින් නිදාගෙනවත් නෙවෙයි ඊට කලින් එහෙම නැතුව ඒ වෙලාවට නැගිටලා වැඩ කරගන්න ක්‍රමයක් නැද්ද කියලා කිව්වොත් මේ බලන්න මම පළවෙනි දවසේ මේක දැනගෙන දැනගෙන හරිද ඉවසගෙන පාන්දර 5ට 4ට නැගිටලා ඉව අර සිදීලි සිදිද්දි ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන කොහොමද නැගිටලා ඉන්නවා. හරිද? දෙවෙනි දවසේ ඉවසගෙන නැගිටලා ඉවසගෙන ඉන්න නිදි යන්නෙම නැහැ. නිදි යන්නෙම නැහැ. තුන්වෙනි දවසේ නිදි යන්නෙම නැතුව ඉවසගෙන නැගිටලා ඉන්නවා. මේ විදිහට දිගටම දවස් 5-6ක් නිදියන්නෙම නැතුව පාන්දර හැමදාම නැගිට්ටොත් මොකද වෙන්නේ? ඔන්න අපි කියන පුරුදු වෙනවා කියලා. ඒක අපි දන්න දෙයක් එහෙනම්. පුරුදු වුණාම මොකද වෙන්නේ? පුරුදු වෙන කෙනා උදේ 4ට නැගිටිනවා. නැගිටිනකොට එයාට ඉබේම හැරෙනවා පාන්දර 4ට දැන්. රිදෙනවද? හිත රිදෙනවද? කය රිදෙනවද? එන රිදීම වලට මොකද උනේ? නැති වුණා මොකෙන්ද සැනසීම ලැබුණේ දැන් සැනසීමෙන් නැගිටිනවා නේද දැන් සැනසීමෙන් නැගිටිනවා කොහොමද සැනසීම ලැබුණේ ඉවසීමෙන් ලැබිච්ච සැනසීම හරිද අරවා දරා ගත්තා අරවා ඉවස ගත්තා ඉවසගෙන දැඩිව හිටියා අන්න එතන අපිට තියෙන්න ඕනේ අරමුණක් අදහසක් නැත්නම් අපි මේක කරන්නේ නැහැ නිකම්බරට දුක් විඳින්න ඕනේ නැහැ නේ කියලා ඉන්නවා හරි අදහසක් අරමුණක් තියෙන්න ඕනේ. මොකක්ද? මට මේකෙන් සැනසීම සඳහා මේකෙන් ගැලවීම සඳහා මම මේක ඉවසනවා කියලා. හරිද? ඒක තමයි කියන්නේ නිවැරදි මානසිකාරයකින් මේක කරන්නේ. දැන් ඕක දන්නේ නැති කට්ටිය මොකද කරන්නේ? දවස් දෙකක් නැගිටිනවා. දවස් තුනක් ආයෙ දිනනවා. ආයෙ දවස් දෙකක් නැගිටිනවා. අරක එක දිගට නැගිට්ටොත් තමයි දවසින් දවස අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහලා අන්තිමට රිදෙන්නේ නැති තත්ත්වෙට පත් වෙනවා. දැන් පාන්දර හතරට නැගිටිනවා පොඩ්ඩක්වත් ගැටලුවක් නැතුව. හැබැයි ඒක දිගට නැගිටින්න නැතුව කඩ කඩ නැගිට්ටොත් අර දුක හැමදාම තියෙනවා නේද? හරි. එහෙනම් දැන් අපි ඔන්න දැනගත්තා යමක් අපහසුයෙන් නමුත් දරාගත්තොත් ඉවසගත්තොත් ඒ උපදින රත්විදි දැවිදි ටික ටික අඩු වෙනවද නැද්ද? නේද? මම මේකට උදාහරණයක් කියන්නම්. මට කෙනෙක්ව නොදැක ඉන්න බැරි කමක් තියෙනවා. හරි තව උදාහරණයක් අපි ගමු නොදකින්න බැරිකමක් තියෙනවා දැන් නොදක හිටියොත් මාව පිච්චෙනවා වගේ රත් වෙනවා වගේ ගතියක් තියෙනවා හරි මම ඒකෙන්ද මොකද කරන්නේ මොනවා හරි කරලා කොහොම හරි දවසකට තුන් හතර සැරයක් දකින්න උපක්‍රමයක් හදාගන්නවා දැන් කොහොම හරි කරලා හදාගෙන දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මට අනාගතයේදී යම් හේකින් මේ තැනත්තා හෝ තැනැත්තියගේ මරණයේදී හෝ මෙයාගේ හිත වෙනස් වෙලා හෝ මොනවා හරි එකක් වෙලා මගේ ළඟ නැති වුණොත් මට මොනවා වෙයිද? නේද? අධික පිච්චිලි දැවිලි සහිතව ඉන්න වෙනවද නැද්ද? නේද? එහෙනම් මං මේක නැති කරගන්න මොකද කරන්න ඕනේ? මේක නැති කරගන්න මම මොකද කරන්න ඕනේ? දැනගෙන කරන්න ඕන දෙයක් තියෙනවා. දවස් දවසකට 10 සැරයක් දැක්කනම් 5 සැරයකට අඩු කරනවා. 5 සැරයක් දැක්කනම් එක සැරයකට අඩු කරනවා. නේද? එහෙනම් නේද? නොදැක ඉවසලා පුරුදු වෙන්න පුළුවන්. නොදැක නොදැක ඉඳලා ඉවසලා පුරුදු වෙනවා කියන්නේ හැමදාම රිදි රිදි ඉන්නත වෙන්නේ. නෑ මේ බලන්න අපි අපි දිහා හරියට බලපුවම මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. කාට හරි පිටරටකට පිටරටක රස්සාවකට යන්න වෙලා අවුරුදු 3කට. මෙහෙන් යන්නේ කොහොමද? හුඟක් අය මෙහෙන් යන්නේ අඬලා, කෑ ගහලා, වැළපිලා නේද? යන්න බෑ හිතෙනවා කිය කිය හරි අමාරුවෙන් යනවා. ඊට පස්සේ එහෙන් මෙහෙ එන්න දැන් හදන්නේ අවුරුදු 3කට පස්සේ. එතකොට මොකද කරන්නේ? දැන් එහෙ ඉඳන් එන්න බෑ කියලා හඬනවා. නේද? ඇයි? අන්න එතකොට කියනවා මෙහෙ තිබ්බ ආශ්‍රව අයින් වෙලා අලුත් ආශ්‍රව වගේක් එහෙ ඇවිල්ලා. හරිද? අපි එහෙම නේද? ඒ අපේ ස්වභාවය නේද? නේද? ඇලිච්ච තැන ආශ්‍රව උපදිනවා. ඒව නැතුව බැරි වෙනවා. ඒක කාලයක් නොදක හිටියොත් වෙන දෙයකට ආශ්‍රයයක් ඉපදුනහම නැති වෙනවා. එහෙනම් මට ගැළපෙන විදිහකට මගේ ජීවිතය සකස් කරන්න ඕන නම් ඉවසුවොත් බැයිද? අපි නොහිතන පැත්තක් මම කියන්නේ කවුරු හරි බයිනකොට ඉවසන එක ගැන අපි හැම වෙලේම කතා කරන ඉවසීම කිව්වොත් බයිනකොට ගහනකොට ඉවසගෙන ඉන්න තේරෙන්නේ නැහැ වගේ ඉන්න. ඒක නිකන් ඕන ඉවසILLක් නෙවෙයි. නේද? එතන අපි හිත තද කරගෙන ඉඳීම ඒ වගේ එක අවස්ථාවක හිත තද කරගෙන ඉඳීම නෙවෙයි ඉවසීමෙන් බලාපොරොත්තු වෙන දේ. ඊට වැඩි එහා ගිය දෙයක්. නේද? කාරණාව තේරෙනවද දැන්? නේද? මට හදන්න පුළුවන් එහෙනම්. මම දුක් විඳින දෙන්න ඕනේ නැහැ. මම දැනගෙනයි මේක කරන්නේ. හම්මෝ නැතුව කොහොමද අපි අවුරුදු ගාණක් ඉන්නේ නැහැ නෑ. එහෙම නෙවෙයි කියන්න තියෙන්නේ. නැතුව මාස දෙකක් හිටියා නම් ඇති. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. අවුරුදු ගාණක් ඉන්නවා කියලා එකක් නෑ. නේද? හ්ම් මරණයක් වුණාම බලන්නකෝ. ළඟින්ම හිටිය කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ? අධික තැවිලි දැවිලි උපදිනවා. අන්තිමට දැන් මාස 3 4 යනකොට අඩු වෙන්නේ ඇයි? දකින්න වාර ගන්න අඩු වෙනවා ආශ්‍රය කරන වාර ගන්න අඩු වෙනකොට ආශ්‍රව අඩු වෙනවා ඒ අඩු වෙනකොට මට සමහරවිට අවුරුදු දෙකක් විතර යනකොට දාන දෙන්න තමයි නේද වලට පයින්න වගේ හිටිය කෙනාට දානෙත් කවුරු හරි මතක් කරන්න ඕනේ ඒක ස්වභාවය ඉතින් ඕක තමයි ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය ඉතින් මේ తত্ত্বය තේරුම් අරගෙන මට චිත්ත පීඩා රත් වෙන දැවෙන ඒවා ඕන්නම් අයින් කරගන්න ක්‍රමයක් හම්බලා තියෙනවද නැද්ද? ඔය එක ක්‍රමයක් විතරයි. සබ්බාස සූත්‍රයේ ක්‍රම හතක් තියෙනවා. හරිද? මේ එකක් විතරයි. උදාහරණයක් විදිහට දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ අවබෝධයෙන්. සෝවාන් නුවණින් අයින් වෙනවා රත්ත්‍රින් දැවි මේ පුද්ගලවාදය අයින් වෙලා වැරදි දෘෂ්ටි අයින් වෙනකොටම සමහර ඒවා අයින් වෙලා යනවා. හරි? සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රය ධර්ම කියන්නේ ඉන්දිය සංවරය ඇති කරගෙන ඒ ඉන්ද්‍රිය සංවරය නිසා උපදින ආශ්‍රවයෙන් කරන හැටි. අදිවාසණයෙන් කියලා කියන්නේ මෙන්න මේ මේ මූල ධර්මය. අපි මෙතන මේ කතා කරපු මූල ධර්මය යොදන හැටි මේ බලන්න. මේක ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්නයි මේක යෙදෙන්නේ. අපිට සිල් රකින්න අමාරුද නැද්ද? එක දිගට සිල් රකින්න අපි කියන අමාරුයි කියලා. සිල් රැකගෙනම ජීවත් වෙන්න අපි කැමති නැද්ද? සිල් රැකගෙනම ජීවත් වෙන්න කැමති නමුත් අමාරුයි. බෑ. ඇයි? ඇයි කියලා බහ ගොඩාක් කට්ටිය කියනවා. සිහිය නැති හින්දා. වීරිය නැති හින්දා. නේද? ඇත්ත. ඒ ඔක්කොම ඇත්ත. ඒවා හරියට මෙන්න මේ වගේ. ඒවා කියලා අපිට නිකන් ඉන්න පුළුවන්. හරිද? සීරිය නැති හින්දානේ. සීහිය නැති හින්දානේ කියලා. ඊට වැඩිය බොහොම හොඳයි ආසන්නව සිද්ධ වෙන දේ ගැන හොයන එක. හ්ම් ඒක හරියට නිකන් ඔය ඒ වගේ ලොකු එකක් කියන එක සිහිය නැති හින්දා වගේ කියන එක දැන් අපි ඉන්නවා කියන්නේ කොළඹ කියන්නකෝ දැන් ඉන්නේ කොළඹ නම් කරුණාන කොහෙද ඉන්නේ අපි ලංකාවේ ඉතින් බොරුවක් කිව්වේ නැහැ තව කෙනෙක් කියන බස්නාහිර පළාතේ නැත්නම් කොළඹ දිස්ත්‍රික්කේ නෑ අපි කියන්න ඕනේ හරියටම නම් ආසන්නම තැන බෞද්ධයා නාලිකාවේ දැන් ඉන්නේ කියලා ඒ වගේ සීල් කැඩෙන්නේ ඇයි කියලා අහපුවාම සීල් කඩන්න බැරුව ඉන්න බැරි ඇයි කියලා අහපුවාම අපි ආසන්නම සිද්ධියට යනවා හරි ආසන්නවම සිද්ධ වෙන දේ. මොකක්ද? සීලය කැඩෙන්න මොහොතකට ඉස්සෙල්ලා මගේ தත්වයක්. සීලය කඩපු ගමන් මගේ தත්වයක් දරුවොත් මොකක් හරි සීලය කැඩීමත් එක්ක වෙනසක් වෙලා තියෙන නේද මගේ? අන්න එතකොට මොකක්ද උනේ කියලා හොයාගන්න පුළුවන් නේද? මොකක්ද ඉහත බලන්න ඕනේ? මගේ සිතට සිද්ධ වෙච්ච වෙනස මොකක්ද? නේද? සීලය කඩන්න මොහොතකට ඉස්සෙල්ලා මගේ සිත තිබ්බේ කොහොමද? සීලය කැඩෙන්න මොහොතකට පස්සේ සීලය කඩලා මොහොතකට පස්සේ මගේ හිත දැන් තියෙන්නේ කොහොමද කියලා ළඟම තැන් දෙක විමසුවොත් අපිට යම්කිසි හෝඩුවාවක් හොයාගන්න පුළුවන් නේද? යම්කිසි ඔත්තුවක් හොයාගන්න පුළුවන් සීල් කැඩෙන්න හේතුව මොකද්ද කියලා. ඒත් ඒ වෙනසනේ බලාපොරොත්තු වෙන්නේ එහෙනම්. බලන්න පුළුවන්ද මොකද්ද කියලා පොඩ්ඩක්. නිදාගන්න ගියා. මදුරුවා වටේ පිටේ කරකුණා. හරිද? දැන් අත කාලා ගියා නම් මොකද? කකුල කාලා ගියා නම් මොකද? කන වටේමයි කරකෙන්නේ. නේද? දැන් මෙහෙම වෙනකොට මගේ හිත එතකොට මොකද මොනවද වෙන්නේ? තරහ යනවා. තරහ යෑමත් එක්ක සැපයි දුකයිද? දුකයි. එහෙනම් දැන් දුක් වර්ගයක් ඇවිල්ලා තියෙන්නේ. හරි? දැන් දුක් වර්ගයක් ඇවිල්ලා තියෙන්නේ. තවත් දෙකක් තුන් සැරයක් කරකිනවා. දැන් එන්නෙන් එන්න දුක වැඩි වෙනවා. ඊට පස්සේ මම මෙහෙම කරනවා. හරි ගියේ නැහැ. හරි ගියේ නැතම තවත් දුකයි. හරිද? ඊළඟ සැරේ මෙහෙම කරා. අතට සීතලට හම්බුණා. හරි. සතුටුද නැද්ද? ඇත්තම කතා කරොත් සතුටුද නැද්ද? සතුටුයි නේද? සතුටුයි. එහෙනම් බලන්න ආසන්නව තනගත්තොත් එහෙම මధుරව මරන්න මොහොතකට ඉස්සෙල්ලා මං ඉඳලා තියෙන්නේ දුකෙන් මధుරව මරලා චුට්ටකින් මං ඉඳලා තියෙන්නේ සතුටෙන්. එහෙනම් මට ආපු මේ ජීවිතේදී ආපු දුක් වේදනාවක් සැප වේදනාවක් බවට පත් කරගන්න එතකොට දෝමනස්සයක් සෝමනස්සයක් බවට පත් කරගන්න මම මොකද කරලා තියෙන්නේ සතා මරලා. පිළිගන්නවද? හොරකම් කොහොමද දන්නේ? නේද? හොරකමත් එහෙමයි. අනුන්ගේ හොර වස්තු දැක්කා. ඒවා දැකලා මට මේවා තිබ්බනම් කියලා හිතුණා. ඒවා ලැබපුවාම මට ලැබෙන ලාභයන් ගැන මතක් වුණා. ඒවා මතක් වෙන්න මතක් වෙන්න මතක් වෙන්න ආශ්‍රවයි නැගෙන්නේ. නේද? ආශ්‍රවයි නැගෙන්නේ. ඒකත් එක්ක දැන් ඒ වගේ තැනැත්තෙක් හොර වස්තු දැකලා ඉන්නකොට අනුන්ගේ වස්තු දැකලා ආසාව ඉපදලා ඉන්නකොට සැපෙන්ද දුකෙන්ද ඉන්නේ? දුකෙන් ඉන්නේ. ගන්න ඕන මෙන්න කියලා දුකෙන් ඉන්නේ. අන්තිමට ගත්ත තමන් සන්තකයට ගත්තා. හරිද? ගත්ත ගම දැන් හරි. දැන් සතුටුද නැද්ද? එහෙනම් මට ඇති වෙච්ච මනසේ ඇති වෙච්ච දුක් වේදනාවක් සතුටක් බවට කරගන්න මම ඒ මොහොතේ ක්‍රියා කරලා තියෙන හැම පස්සේ ගොඩක් දුක් කෙනෙක් වෙනම කතාවක්. හරිද? මේ මොහොතේ වෙච්ච දේ ගැන මම මේ කතා කරේ. කාමයේ වර්ධව හැසිරීම. අදාළ පරිසරයක් සකස් වෙනවා කාමයේ වර්ධව හැසිරෙන්න අවශ්‍ය කරන පරිසරයක් සකස් වෙනවා. කෙලෙස් ධර්මයන් උපදිනවා. අවශ්‍යතාවයන් නැති වෙනවා. අර ඔක්කොම තමන්ගේ තියෙන යහපු ගහගුණවත් ඔක්කොම දේවල් අයින් වෙලා මහා දුකක් ඇති වෙනවා. ඒ කියන්නේ මේක දරා ගන්න බෑ. නේද? ඉවස ගන්න අනේ එතෙන්දී හරියට මේ වචනේ කියනවා මිනිස්සු නේද මට ඉවස ගන්න බැරි වුණා ඉවස ගන්න බැරි වුණා ඇයි ඉවස ගන්න බැරිනේ දුක් ඇති වෙන හින්දා නේද ඊට පස්සේ මේ වැරදි වැඩේට පෙළඹෙනවා. ඒ ඊට පස්සේ යාට සතුටුයි ආසන්නයේ සතුටුයි. පස්සේ ගොඩක් දුක් තියෙනවා. පශ්චාත්තාප ආදී ගොඩක් තියෙනවා. නමුත් එහෙනම් දුක් නැති කරලා සතුට ඇති කරගන්න. බොරු කියන්නේ. ඒත් එහෙම දැන් 아무තු යම්තෙන් කියන්න දෙයක් නැහැ. බොරු කියන්නේ ඒත් එහෙමයි නේද? පරුස වචන. ඔක හොඳටම ලස්සන කතාවක් පරුස වචන කතාවක්. කෙනෙක් පරුස වචන කියනකොට වෙන පැත්තකින් පරුස වචන එනවා. මට සැපයිද දුකයිද දැන්? දුකයි. ඒක නැති කරගන්න මගේ හිත මට කියන්නේ මොනවද කරන්න කියලා. අනිත් පැත්තට බයින්න. එහෙනම් අනිත් පැත්තට මම පරසවචන කියන්නේ මගේ දුක් නැති කරගන්න කිව්ව ගමන් සතුටුද නැද්ද? කිව්ව ගමන් සතුටුයි. කියාගන්න බැරි වුණොත් මූර තියාගෙන ඉන්න එනකම්. එනකම් තමයි මම බලාගෙන ඉන්නේ නේද කියලා අයියේ නැත්තම් දුකයි. එහෙනම් ඔන්න ඔය වගේ බලන්න හැම දෙයක්ම ඊර්ෂියාවක් ඇති වෙනවා. අනුන්ගේ ගැන ඊර්ෂියාවක් ඇති වෙනම හරීම අමාරුයි ඉවස ගන්න අමාරු යාට. ඒක මහ දුකක්. ඊට පස්සේ කොහොම හරි කරලා අන්තිමට හොඳට කේලම දෙනවා. තීලා මොකද කරන්නේ බලාගෙන ඉන්නවා. අන්න බින්දිලා කෑ ගහ ගන්නකොට. හ්ම්. දැන් සතුට සතුටින් ඉන්නවා. එහෙනම් සීල් කැඩෙන්නේ දරාගන්න බැරි හින්දා දරාගන්න බැරි හින්දා පිළිගන්නවද? පිළිගන්නවද පිළිගන්න වෙනවද? කරන්න නැහැ පිළිගන්න වෙනවා. දරාගන්න බැරි හින්දා. අන්න මම දැන් යනවා ඉස්සෙල්ලා මූල ධර්මයට. යමක් අමාරුවෙන් දරාගත්තොත් මොකද වෙන්නේ? යමක් අමාරුවෙන් දරාගත්තොත් ටික දවසකින් ආ දරාගන්න දෙයක් නෑ නේද? නැගිට ගන්න බැරුව බැරුණේ නැගිටලා ඉන්න බැරුණේ රිදෙන හින්දා. හැබැයි ටික දවසක් නැගිට්ටට පස්සේ මොකද වෙන්නේ? රිදීම් නැති වුණා. නේද? කයේ රිදීම්, හිතේ රිදීම් නැති වුණා. එහෙම නේද? ඒක දැන් අපි දන්නවා. හොඳයි. සිල්පද වලට ඒක දැම්මොත්. සිල්පද වලට ඒක දානවා. මේ මුල ධර්මයේ දානවා. නේද? ඒක අපේ හිතේ තියෙන ක්‍රමයක්. හිත සකස් වෙන විදිහක් ඒක. නේද? එහෙනම් සිල්පද වලට මේක දානවා මොකක්ද? මම කිසිම විදිහකින් මధుරයෙක් මරන්නේ නෑ. හොරකමක් කරන්නේ නෑ. අනුන්ගේ නපුරු වචන ඉවස ගන්නවා. හරි? ඒක ඉතා පැහැදිලිව තියෙනවා මේ ප්‍රකාශයේම. හරිද? ඒකත් පස්සේ කතා කරමු මේ සබ්බාස සූත්‍රයේ එහෙමම තියෙනවා. හරිද? පටිසංකා යෝනිසෝ කමෝ හෝති සීතස්ස උන්නස්ස jigacchāya pipāsāya dansa makasa vātā tapa සරින් සප්ප සම්පස්සානං දුරුත්තානං කියලා මේ නැසි මදුරුවෝ හුලං අවව ස්පර්ශ ආදී මේවා ඔක්කොම නපුරු කොට කියන ලද දේ පවා ඉවසනවා කියලා. හරි බලන්න එතකොට මේ දේවල් ඉවසා ගැනීමෙන් සිද්ධ වුණේ මොකද්ද මට නපුරු වචන අනුන්ගේ මං ඉවසන්න ලෑස්ති වුණා හරි ලෑස්ති වුණාම මොකද වෙන්නේ මට දැන් අනුන්ගේ නපුරු වචන ඉස්සරහා දුක් වෙන්නේ නැති තත්යකටපත් වෙනවද නැද්ද මං වෙනදා බලන්න නපුරු වචන කියනකොට අනිත් පැත්තෙන් නපුරු වචන කියනවා. මං හිතාගත්තා මං ඉවසනවා. හැබැයි මේ ඉවසන්නේ කොහොමද? ප්‍රතිසංකා යෝනිසෝ. හරිද? ඒ කියන්නේ නුවණින් සලකා බලා. මොකද්ද මේ නුවණින් සලකා බැලීම? මං හැමදාම නපුරු වචන ඉවසන්න ඕනේ නැහැ. හැමදාම ඉවසගෙන දරාගෙන ඉඳ වෙනවද? මං එහෙම හිතාගෙන තමයි අනිත් පැත්තට කියලා දැම්මේ. මං දැන් බලන්නේ නපුරු වචන අඩු කරන එකද හොඳ? මට නපුරු වචන හින්දා රිදෙන එක අඩු කරගන්න එකද හොඳ? අනුන්ගේ නපුරු වචන මට අඩු කරන්න පුළුවන්ද? නෑ නේද? එක්කෙනෙක්ව කොහොම හරි මොන හරි කරලා පාලනය කරන්න පුළුවන්. දෙන්නෙක් කියන්න ගත්තොත්, තුන් දෙනෙක් කියන්න ගත්තොත්, දහ දෙනෙක් කියන්න ගත්තොත් නේද? මේ ලෝකේ කොච්චරවත් විසම මිනිස්සු ඉන්නවා. එහෙනම් මං කරන්න තියෙන්නේ කොහේ හදාගන්න එකද? මගේ පැත්ත හදාගන්න එක. මේ පැත්තෙන් පරිසර වෙනකොට මම පරිසර වෙලා හරියන්නේ නැහැ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මට නපුරු වචන හමු වේ. ඉවසීමක් ඕනද දුක් උපදින්නේ නැත්තම්. නපුරු වචන හමු වේවන් නිදහස් වීම හදා ගන්නවා. අන්න එහෙම කිව්වොත් බොහොම හොඳයි. නේද? හැමදාම ඉවසන්න ඕනේ නැහැ එතකොට. මොකද කියන්නේ? නේද? එහෙමද එහෙමමද? එහෙමමයි. ඒක ඒක තමයි මට නිදහස් වෙන්න තියෙන ක්‍රමය. අනුන්ගේ නපුරු වචන හැමෝම මට ආශ්‍රව උපදිනවා. හ්ම්. මට එහෙම උපදින්නේ නැති විදිහට මම මගේ හිත හදා ගන්න නම් මං යම් කාලයක් තීරණය කරලා ඒක දරනවා හරියට පාන්දර නැගිටිනකොට කරන වැඩේ වගේ. පාන්දර නැගිටිනකොට කයයි හිතයි දෙකම රිදෙනවා. මං ටික දවසක ඇත්තටම ඒ ඒ රිදිල්ල නැති කරගන්න දවස් කීයක් විතර නැගිටින්න වේද 10ක් එච්චරවත් ඕනේ නෑ එහෙනම් යම්කිසි කෙටි කාලයක් ඇතුළත මට අනුන්ගේ නපුර වචන හමුවේ නිදහසේ ඉඳ හයිය හම්බෙනවද නැද්ද අන්න බලන්නකෝ හිත හයියයි කියන්නේ ඒකනේ නේද නිදහසේ ඉන්නවා කියන්නේ දරාගෙන ඉන්නවා කියන එක නෙවෙයි දරාගෙන ඉන්නවා කියන්නේ ඕකට කියනවා මේ ධර්මයේ නැතුව අපි සාමාන්‍ය මනෝවිද්‍යාවෙත් කියන පීඩන දරන්න එපා කියලා. ඒ කියන්නේ ස්ට්‍රෙස් තියාගන්න එපා කියලා කියනවා. අපිත් ඔක හරි ලොකුවට කියන තිබුණා. අපි ඉතින් මේ වචන දාලා ඉන්නේ මේ කාලේ. නේද? එහෙනම් ඒ වගේ නමුත් මේකේ තියෙන හරය හොයන්නේ. හරිද? ඉතින් මේ මේ තියෙන ඒ தත්ත්වය ඇත්තටම ධර්මයේ කියන්නේ මේ පීඩනය තියාගන්න එපා කියලා. හැබැයි ඒ පැත්තේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල තියෙන වෙනස තමයි බුදුරජාණන් වහන්සේ වේදනානාශක නෙවෙයි දීලා තියෙන්නේ. ඒ වෙලාවේ සැනසීම නෙවෙයි දීලා තියෙන්නේ. ස්ථිර සැනසීමකටපත් වෙන මූලයට බෙහෙතයි මේ දීලා තියෙන්නේ. මම හිතනවා තේරෙන්න ඇති කියලා. නේද? දරාගත්තොත් යම් කිසි දෙයක් කෙටි කාලෙකින් ඒක දරන්න දෙයක් නැති වෙනවා. උදේ නැගිටිනකොට දැන් දරන්න දෙයක් නැහැ. මලක් වගේ. එන්නේ. අනුන්ගේ නපුරු වචන හැම වෙලේම මලක් වගේ ඉන්න කැමති නැද්ද? නේද? හ්ම් අන්න බලන්න ඇයි මෙතන තියෙන්නේ මැසි මදුරු ආදී දේවල් ඉවසන්න ඕනේ කියලා. තියෙනවා මේ සූත්‍රය එහෙම තියෙනවා. එහෙනම් දැන් තේරෙනවද? මදුරුවා වටේ කරගෙන මම දවස් ගාණක් ඉවසුවොත් මට මරන්නේ නැති තත්ත්වයකට ඉන්න පුළුවන්. දැන් නැගිටලා මේ නැගිට ගන්න බැරි කවනේ මේ තියෙන සැප නැති වෙනව නැත ඇඳේ තියෙන සැප නැති වෙනව නැගිටලා net එකක් දාගන්න හරි කොයිල් එකක් පත්තු කරගන්න හරි තියෙන බැරිකම ඒකට හයිය නැහැ නේද ඒ මොකද අර අධික අධික දුකක් අර සැප නැති වෙනවට තියෙන අකමැත්ත ඒක හින්දා මැරුවේ. එතකොට ඒක කරගන්න පුළුවන් වෙනවා. හරි? මේ විදිහට අපිට අවශ්‍ය විදිහට අපේ ජීවිතය හුරු කරගන්න පුළුවන් යහපත් දේවල් සිද්ධ වෙන විදිහට. මේකත් එක්ක තව අමතර ලාභයකුත් ලැබෙනවා. හරි සීල විසුද්ධිය ගැන කියද්දි මම ඒක කියලා දීලා තියෙනවා. හරි අමතර ලාභය තමයි දැන් සීල් කැඩි කැඩිනේ හිටියේ. දැන් එතකොට ওই වගේ මානසික තත්යකට ඉවසීමින්ද හැදෙනකොට සීල් කැඩෙයිද? සීල් කැඩෙන්නේ නැතු වෙනවා. කිසි ගැටලුවක් නැතුව සීල් රකින්න පුළුවන් තත්ත්වෙට මගේ මනසපත් වෙනවා. එහෙමද නැද්ද? හරි. සිල් රැකෙන කෙනාගේ సంతානිය තුලින් ඒ සිල් රැකෙනකොට වැරදි අයින් වෙනකොට දැන් මේ මේ ක්‍රමයට ඕනම වැරද්දක් නවත්තන්නත් පුළුවන් ඕනම ඇබ්බැහියක් නවත්තන්න පුළුවන් ෆෝන් එකට කවුරු ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. එයාට ඒක අතහරිනකොටම ආශ්‍රවය උපදින්නේ නේද? අතහැරලා ඉන්න ගන්නවා ගන්නවා උත්සාහයක් බෑ හරි අමාරු විසඳෙනවා. හැබැයි එයාගේ මනසින් දන්නවා. මම මේක අතහැරලා දවස් කීපයක් හිටියොත් මට මේකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා ඉන්න පුළුවන්. ප්‍රයෝජනවත් දෙයකට මගේ ජීවිතය යොදවන්න පුළුවන් කියලා දන්නවා. ඉතින් හැමදාම නේද හැමදාම එකම දේ කර කර කර කර අපිට එකම එකම ගොඩේ වැටි වැටි ඉන්න වෙලා තියෙනවා. අන්න ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා එහෙම වුණොත්. ඉතින් ඒකින්ද අපි ওই වගේ තීරණයකට ඇවිල්ලා ඒ වගේ අපේ වැරදි අයින් වෙනකොට යහපතේ හිම හිත යෙදෙන தත්තරපත් වෙනකොට හිත මොකද වෙන්නේ? හිතා ලොකු සතුටකට එනවද නැද්ද? හරිද? ඔන්න මම තව හොඳ තැනක් මතු කරලා පෙන්වන්නයි හදන්නේ. දැන් ලොකු සතුටක් එනවා. මధుරවා මරපුවාම සතුටක් එනවා. හොරකම කරපුවාම සතුටක් ආවා. කාමේ වර්ධව හැසිරීමනකොටත් ඒ ආසන්නයේ සතුටක් ආවා. බොරුවක් කියලා, කේලමක් කියලා පරස වචනයක් කියවම සතුටක් එනවා. ආසන්නයේ එන්නේ සතුට. ඒ සතුටද ප්‍රබල වැඩි නැත්නම් අර වගේ ආරක්ෂා වෙලා ඒවා නොකර පිරිසිදු ජීවිතයක් ගත කරනකොට එන සතුටද වැඩි. දෙවෙනි සතුට සංසන්දනය කරන්න බැරි තරම් ලොකුයි. නේද? හොඳයි. අන්න ඒ தත්ත්වයට අපිපත් වෙලා ඒ සතුට අපේ හිතෙන් වින්දා කියන්නකෝ. ඒ සතුට මම භුක්ති වින්දා කියන්නකෝ. භුක්ති විඳින්න ඕනේ. ඒක උපදවා ගන්න ඕනේ. නැතුව මේ කතා කරගෙන ඉඳලා හරියන්නේ නෑ. ඒ සතුට උපදවා ගන්න ඕනේ. අන්න ඒ සතුට උපදවා ගත්තොත් යම් කිසි කෙනෙක් දැන් අනුන්ගේ පරසවචන ඉස්සරහා යාට දුක් නෑ. හරිද? දුක් නෑ දැන් දරන්න දෙයක් නෑ. හරිද? ඒ එහෙම උපදවා ගත්තොත් ඒ ඒ ප්‍රබල සතුට උපදවා ගත්තොත් අපි චොක්ලට් එකකට කැමතියි කියලා හිතනද මට ඊට වැඩිය ගොඩාක් රස චොක්ලට් එකක් කවුරු හරි දෙනවා. දුන්න ගමන් මොකද වෙන්නේ? මගේ හිත ඊට පස්සේ ඉල්ලන්නේ කොයි එකද? ගොඩක් සතුට එකයි ඉල්ලන්නේ. ඒක සඳහා ඕන කැපකිරීමක් කරන්න මම ලෑස්ති. පරණ ඒක නොදී පරණ එකට තියෙන ආසාව අයින් කරන්න කිව්වනම් ලොකු අමාරුවක වැටෙනවා. නේද? හැබැයි මේක දුන්නට පස්සේ පරණ එකට තියෙන ආසාව නිකම්ම ගියා. සීල් කඩ කඩ සතුට වෙච්ච අපිට සීල් රැකීමෙන් හින්දා ඇති වෙන විශාල සතුට විඳින්න දවසක පුළුවන් වුණොත් විඳින්න පුළුවන් වුණත් අපේ හිතට මොකද වෙන්නේ ඊට පස්සේ මගේ හිත මොනවද ඉල්ලන්නේ? සිල් රකින්නමයි ඉල්ලන්නේ. නේද? ඒ පැත්තටයි නැඹුරු. හ්ම්. දැන් මගේ හිත මට දෙන්නේ නෑ සිල් කඩන්න. ඇයි? සතුට නැති වෙන හින්දා. හරි. එහෙනම් බලන්න අන්න එහෙම සීලයෙන් පිරිසුදු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් සැනසීමෙන්ම ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ සීලයක් මෙයක් කැඩෙන්නේ නැහැ, කඩන්නේ නැහැ නෙවෙයි. කැඩෙන්නේ කියන தත්වෙට පත් වෙලා. තේරෙනවද? නේද? එහෙනම් පිරිසිදු වෙන ක්‍රමයක්. ඒ එයා දැන් සැනසීමෙන් ඉන්නවා. මොකක් හින්දාද? ඉවසීම හින්දා. ඉවසීම හින්දා සැනසීමෙන්ම ඉන්නවා. හරිද? මෙතන තියෙනවා පැහැදිලිවම තියුණු වූ කූර වූ අමනාප වූ දිවි පැහැර ගැනීමට තරම් වූ ශාරීරික වේදනාවන් යොසනවා කියලා. දිවි පැහැර ගැනීමට තරම් වූ ශාරීරික වේදනාවල් ඉවසනවා කියලා බලන්න කෙලෙස් සමුවේ මොකද වෙන්නේ අතරම කෙලෙස් සමුවේ ඇයි මිනිස්සු කෝච්චි වලට පනින්නේ දිවි පැහැර ගන්නා වේදනාව හොඳයි කියලා තමයි පයින්නේ නේද එතකොට ඒවා එයා පුරුදු කලින් ඒ කියන්නේ චිත්ත අභ්‍යන්තරයෙන් එන ආශ්‍රව වැඩි ආශ්‍රවෙන්ද උපදින දුක් වැඩි. එයාට මොන හරි දෙයක් නොලැබිලා. එයා හිතනවා මම මේ දුක විඳගෙන මං දරාගෙන මට මේ දුක ඉන්නවට වැඩිය මීට වැඩිය හොඳයි මං මැරෙන එක. හරි. මැරෙන දුක් හොඳයි කියලා හිතාගෙන මොකද සංසන්දනය කරපුවම එයාට අරක හොඳයි කියලා හිතෙනවා. නේද? ඒ කියන්නේ මේ හිත අහෝසි කරගන්න උත්සාහ කරනවා. ඒකත් එක්ක තවත් ලොකු දුකකටපත් වෙනවා. නේද? ඇයි? උපදින්න නැත්තම් නේද? මැරුණාට කමන්නේ අපි ඔක්කොම මැරෙන්න ඕන මන්නම් කියන්නේ. එකවර මැරෙන්න ඕනේ. හරිද? ආයෙ උපදින්නේ නැත්තම් උපදින්නේ නැති විදිහට මැරෙන විදිහ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නැවත උත්පත්තියක් නැති වෙන්න තරමන මොකද නැත්තම් ලොකු දුක් විඳින්න සිද්ධ වෙන හින්දා. එහෙනම් අපිට තේරෙන්න ඕන දැන් ඉවසීම කියන එක මොන තරම්නම් වටින දෙයක්ද? හරිද මේක පුහුණු කරන්න අපිට දීලා තියෙන බුදුරජාණන් වහන්සේ මොකක්ද? පංචිල් ටික. නේද? සිල්පද පහක් අරගෙන අපිට දීලා තියෙනවා හා ඉවසලා හදා ගන්න වැඩේ කියලා. එතන සීල් සමාදන් වෙයි සමාදන් වෙයි අපි කරන්නේ මේ දවස ගානේ මේ නිකන් නිකන් මේ ඔහේ සමාදන් වෙවි ඔහේ සමාදන් වෙවි ඉන්න එක නෙවෙයි නිදහස් වීම සඳහා නේද බලන්න මේවා ගැළපෙන හැටි මහා සත්‍තාරික සූත්‍රයේ සඳහන් වෙනවා සීලය ගැන සමාදන් වෙන කෙනා ගැන දැන් ප්‍රාණඝාතනං නැත්නම් සම්මා කම්මන්ත ගැන සඳහන් වෙන තැන තියෙන්නේ පාණාතිපාතා වේරමණී කියලා විතරක් නෙවෙයි. ප්‍රාණාතිපාතා ආරති විරති පටිවිරති වේරමණී කියලා. හරි? බලන්න රතිය කියන්නේ ඇලීම. අරතිය කියන්නේ නොඇලීම. විරතිය කියන්නේ ඇලීමේ වෙන්වීම. පටිවිරතිය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන්වීම. එතකොට අපි ප්‍රාණඝාතයෙන් සමාදන් විය යුත්තේ අන්න එහෙම අරමුණකින්. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකෙනවා කියලා සමාදම් විය යුත්තේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව. මේ මනසිකාරය නැතුව සමාදම් වෙලා හරියන්නේ නැහැ. මොකද්ද මනසිකාරය? මට කාම වස්තු ඉදිරියේ රත්ීන් දැවීම තියෙනවා. ඒ ඇලීම් තියෙන හින්දා. නේද? මං කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදම් වෙන්නේ වේරමණී වැළකෙන්න විතර නෙවෙයි ඒක ගැන තියෙන ඇලීමත් නොඇලීම බවට පත් කරගන්න ඇලීම ඇලීමෙන් වෙන් වෙන්න ඇලීමෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීම සඳහායි මම මේ සමාදම් වෙන්නේ මේ සීලය. හරිද? එහෙම අරමුණකින් අපි සීල් සමාදම් වෙන්නේ. නේද? එහෙනම් සීලයේහි කොච්චර දෙයක් හිතන්න තියෙනවද? එහෙනම් මේවා සම්බන්ධද නැද්ද? දැන් අපිට තේරෙනව නේද ඒක අයින් වෙන හැටි? අයින් වෙන ක්‍රමේ අපේ හිත සැනසීමකටපත් වෙන විදිහ නේද? අන්න ඒක දැනගෙන සමාදම් වෙනකොට අපි කියනවා යෝනිසෝ පටිසංකා යෝනිසෝ කමෝ හෝති මේ මේ දරන්නේ මේ සීතල දරා ගන්නවා යා. උෂ්ණය දරා ගන්නවා. බඩගින්න දරා ගන්නවා. ඇයි බඩගින්න දරා ගන්නවා කියන්නේ ගින්න වගේ අනුන්ගේ දේ ඉස්සරහා බඩගින්න දරන්න වෙනවා. නේද? අනුන්ගේ දේ ඉස්සරහා පිපාසාව දරන්න වෙනවා. මధుරවා ඉස්සරහා නේද? මැසි මధుර වදුරු දරන්න වෙනවා. ඊළඟට මේක පැහැදිලිවම තියෙනවා. මේ කියන වචන දරා ගන්නවා කියලා. කරාණං කටුකාණං අසාතාණං අමනාපාණං පානහ කරාණං අදිවාසක ජාතිකෝ හෝති. ඉතින් මේ තියෙන ශාරීරික වේදනා දුක් තීව්ර වෙච්ච ඒවා තරා ගන්නා තියුණු කූර කටුක සතුට නූපදවන අමනාපෝ දීපහැර ගැනීමට හේතු වෙන ශරීර වේදනා ඉවසනවා කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනුන්ගේ නපුරු වචන නපුරු කොට කරපු දේ ඉවසනවා කියලා කියනවා. ඒ ඉවසන්න වෙන මොකටද නෙවෙයි එහෙනම්. නේද? ඉවසීම කියන්නේ ඒක දරාගෙන ඒවාට ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඉන්නකොට මට තියෙන්න ඕන මොකද්ද? පටිසංකා යෝනිසෝ. යෝනිසෝ මනසිකාරේ. gedara ඉන්න අය හින්දා හරියට වෙලාවට හිත හදනවද නැද්ද සමහර අය හින්දා? සමහර අයගේ ක්‍රියා කාර්යාලයේ හින්දා නේද? ක්‍රියා සහ වචන හින්දා. අපි හැමදාම අඳෝනාතියතිය ඉන්නේ ඕක හින්දා. හරි? ගෙදර අයගේ දේවල් හින්දා අඳෝනාතිය තියෙනවා කියන හැමෝත් එක්කම හැමෝත් එක්කම මේ දුක් ගැනවිලි කිය කිය ඉන්නවා. මෙහෙමයි මෙහෙමයි හරියන්නේම නැහැ නපුරුමයි නපුරු වචනමයි කියන්නේ නපුරු ක්‍රියාමයි තියෙන්නේ කිය කිය අපි නිකන් පිපාසාවෙන් වගේ ඉන්නවා. මේක අපිට අමාරු ඇයි? මේක අපිට සිදෙන හින්දා. නේද? එතකොට මේක විසඳ ගන්න අපි අවුරුදු ගාණක් ක්‍රමයක් හෙව්වා. දැන් හම්බුණාද නැද්ද? මොකක්ද ක්‍රමය දැන් හම්බෙන්නේ? නේද? අපි පටිසංකා යෝනිසෝ නැත්තම් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව නියම අදහස් යුක්තව මේකට ප්‍රතිචාර දක්වන්න නැතුව මේ ගැන හිතන්නේ නැතුව මේ ගැන නැවත නැවත විතර්ක පහළ කරන්නේ නැතුව ඒක දරා ගන්නවා ඒකට මුකුත් කරන්නේ නැතුව දරා ගන්නවා දරා ගන්න එක දිගට හැබැයි මේක කරගන්නවා කරනකොට මොකද වෙන්නේ අපේ වචනෙන් කියන්නේ පොඩි දෙයක් මම මේ මෙච්චර වෙලා කියෙන්නේ මොකද්ද පුරුදු වෙනවා නේද හ්ම් පුරුදු වුණාට පස්සේ ගානක්වත් නැහැ. මොකක්ද අර කියන්නේ ඔකට? කම්මලේ බල්ලට හේන ගැහුවත් ගානක් නැහැ කියන්නේ අන්න ඒ වගේ තමයි ගානක් නැහැ කියන්නේ ඇත්තටම එයා දරන්නේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඒක ටිකක් නරක උපමාවක්. නමුත් ඒක හරි. නේද? හරි. එහෙනම් අපි මේක සඳහා දැන් සූදානම් වෙන්න මම මම අනුන්ගේ නපුරු වචන හින්දා අනුන්ගේ නපුරු ක්‍රියා හින්දා හැමදාම දුක් විඳින්න ඕනේ නැහැ. හුඟක් අය ගෙවල් දාලා යන්න හදනවා. ගිහිල්ලා ආයෙ නපුරු වචන කියන තැන් වල වැටෙනවා. නේද? ඒක නෙවෙයි කරන්නේ තමන්ගේ හිත විසඳ ගන්නයි ඕනේ. එහෙනම් ඉවසීම කියන්නේ ඔන්න ඔය වගේ අධිකතර සැනසීමකටපත් වෙන්න ඒ සසරම දුක් නැතිකරන්න හේතු වෙන. ඇයි? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර ආදී සසර දුක්ඛ ස්කන්ධය බොහෝ වශයෙන් ඇති කරන දේවල්ද නැද්ද? නේද? එහෙනම් අද පටන් ওই වගේමයි භාවනා ආදී කරද්දී දැන් හුඟක් වෙලාවට නැගිටලා යන්නේ ඇයි? කාමච්ඡන්දය යොස ගන්න බැරුව එක්ක ශාරීරික වේදනාව යොස ගන්න බැරුව එක්ක බඩගින්න යොස ගන්න බැරුව මේ තැන්වලදී කරන්න ඕන දෙයක් තියෙනවා අපි ඊයේත් කතා කරා ඊයේ පෙර දවසකත් කතා කරා දරලා පුරුදු වෙන්න ඕනේ හරිද යම් ප්‍රමාණයකට හෝ නේද දරාගෙන ඒ දැරීම් පුරුදු කරන්න ඕනේ ඒ දැරීම් පුරුදු කරාට පස්සේ ඒ දැරීම යම් තැනකදී මේ ඉවසීම කියන එක පුරුදු කරාවුවේ නැත්නම් පින්නත් නේ එයාට සාමාන්‍ය ජීවිතයේ ලැබෙන අභියෝග වලට අභියෝග ජය ගන්න අමාරුයි. හරි අපි අපි තීරණය කරගත්ත ජීවිතයේ සමහර දේවල් තීරණය කරගත්තා නේද මම පාසල් යන කාලේ මම මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා මේ වෙනවා මෙහෙම වෙනවා කියලා. ඒ හුඟා ඒ අරමුණු වලට යන්න හුඟක් අයර බැරි වෙන්නේ ඇයි? දරා ගැනීමේ ශක්තිය නැති හින්දා නේද? දරා ගන්න පුරුදු වෙලා තිබ්බනම් පොඩි කාලෙම සමහර දුක් විඳලා ලබා ගන්න තිබ්බ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් දෙයිද? එහෙනම් අපේ දරුවන්ට දරා ගන්න පුරුදු කරන්න ඕනද නැද්ද? නේද? අපේ අම්මලා තාත්තලා මොකද ඇත්තටම කරන්නේ? වැඩක් කරන්න දෙන්නෙම නෑ මල් වගේ ආදරේ වැඩිකමන මල් වගේ තියෙනවා ළමයා. ඒකෙන් යාට මොකද වෙන්නේ? යමක් දරා ගන්න පුරුදු කරන්නේ ඒ හිතවල දරා ගන්න පුරුදු කරන්නේ අන්තිමට සමාජයට දාපු ගමන් මොකද වෙන්නේ? නේද? මහා විනාශයක් සිද්ධ වෙන්නේ. එහෙනම් මානසික தত্ত্বය තුළ කෙනෙකුට යහපතක් වෙන්න යමක් දරන්න ඉඩ හරින්න ඕනේ. නැත්තම් වෙන්නේ හැමදේම වරද්ද ගන්න එක ඉගෙන ගන්න එකදී පවා අරමුණු වලට යද්දී බොහෝ දරාගෙනින් තියෙන්න ඕනේ බොහෝ ඉවසීම් තියෙන්න ඕනේ අන්නේ ඉවසීම ඉතාම ඉහළට පුරුදු කරපු කට්ටියට ඕනම ඉලක්කයකට වේගෙන් යන්න පුළුවන්. ඉවසීම කියන්නේ ලෝකයේ තියෙන අමාරුම දේ කරන්න එක පැත්තකින් වර්ධනය කරගත යුතු ශක්තියක්. මොකද අමාරුම දේ ලෝකේ තියෙන කරන්න. සම්මා සම්බුද්ධත්වයට පත් වීම. නේද? අන්න ඒ தත්ත්වයටපත් වෙන්න දහ පැත්තකින් උත්සාහ කරනකොට පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියලා ඒ 10න් එකක් තමයි ඉවසීම කියලා කියන්නේ ශාන්ති පාරමිතාව කියන්නේ ඒකයි. ශාන්ති පාරමිතාව කියන්නේ ඒකයි. එහෙනම් අපි අපේ ජීවිතයට මේවා එකතු කරගන්න ඕනේ. හෙට දවසේ අපි මේ පිළිබඳ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් සාකච්ඡා කරමු. දැන් අද නමුත් පැවරුමක් තියෙනවා. අද දවසේ අහපු බණට කරන්න දෙයක් තියෙනවා නොකරනම් ඉතින් හරියන්නේ නැහැ. හරි Tamanට ලැබෙන විශේෂයෙන් පංචිල් පද පහ ඔය මානසිකත්වයෙන් සමාදම් වෙන්න ඕනේ. හරිද? අද භාවනා කරනකොට නෑ මං පුළුවන් තරම් ඉවසලා තමයි නැගිටින්නේ. හරිද? අපිට නෑ භාවනා කරන්න ඉඳගත්තාම ඉඳගෙන එක වෙලාවකදී අපි තීරණයක් ගන්නවා දැන් ඇති මෙච්චරයි පුළුවන් කියලා. ඒ ඉවසන්න බැරි වෙලාවයි ඒ. ඒ තමයි තියෙන කුසලය. ඒ තමයි තියෙන කුසලය. එතකොට නැති කුසල් ඇති කරගන්න නම් ඊට වැඩි ටිකක් එහාට කරන්න ඕනේ. නේද? මට බැරිම අවස්ථාවට වැඩිය තව ටිකක් එහාට කොහොම හරි දරාගෙන ඉඳලා කරන එක්කෙනාට තමයි වර්ධනයක් එන්නේ. අද විනාඩි 5ක් කරා නම් දැන් මට අද විනාඩි 5න් බැරිම තත්ත්වයක් කරන්නේ නෑ මම තව විනාඩියක් ඉඳලා තමයි නැගිටින්නේ. නෑ මම තව විනාඩි 5ක් ඉඳලා තමයි නැගිටින්නේ. ආ ඒ 5 ඉඳලාම නැගිටිනවා. ඊළඟ දවසේ එතෙන් දැනගම් පහසුවෙන් පුළුවන්. නේද? හ්ම් ඊළඟ සැත් නම් අන්න එහෙම වර්ධනයක් තමන්ගේ මානසික වර්ධනයක් සිද්ධ කරගන්න ඕන. අන්න ඒක අත්හදා බලන්න කියලා මම කට්ටියට කියනවා. හරිද? කායික සහ මානසිකව ඇති වෙන දුක් වේදනා දරන්න දරලා පුරුදු කරලා බලන්න ඊට පස්සේ ඒ ක්‍රියාවම සිද්ධ කරන්න පුළුවන් වෙනවා දුක් වේදනා නැතුව හරිද ඒ මූල ධර්මය හැම වෙලෙම හිතේ තියාගන්න ඕනේ ඒ අපිට ලැබිච්ච හිතේ තියෙන ක්‍රමවේදය හිතේ අපේ හිතේ ස්වභාවය හැම වෙලෙම මතක තියාගෙන නිදහස් වීම සඳහා ඒ දරා ගැනීම සිද්ධ කරන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරන්න ඕන ජීවිතයට එකතු කරගන්න අද කීප වතාවක් හරි මේක කරලා බලන්න මේක එක දවසකින් ප්‍රතිඵල ලැබෙන එක නෙවෙයි එක පාඩම් ප්‍රතිඵල ලැබෙන එක නෙවෙයි නමුත් ප්‍රතිඵල ස්ථිරව ලැබෙනවා එහෙනම් ඉවසීමෙන් සැනසීම ලැබී කියලා අපි පොඩ්ඩක් බෝඩ් එකක් කියලා කාමරේ හරි කොහේ තැනක දැන් ඉක්මනටම ලියාගත්තොත් හොඳ නැද්ද අලුත් සංකල්පයක් තියෙන හින්දා අර පරණ එක නෙවෙයි නේද අපි තේරුම් ගත්තේ නැති එකත් වෙන ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා ගහලා නිකන් හිටියා දැන් ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියද්දි මට එකපාරට මතක් වෙන්නේ ස්ථිර සැනසීම හම්බ වෙන ආශ්‍රයයක් ඉවසීමෙන් ආශ්‍රයයක් දුර වෙලාම යනවා කියන එක දැනගන්න එහෙම වැඩක් කරලා තියාගන්නේ හොඳයි මට හිතෙන්නේ නැත අමතක වෙලා යයි. හරි. හොඳයි. හෙට දවසෙත් අපි මේ පිළිබඳව තව බොහෝ දේවල් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ අපි වැඩසටහන මෙතනින් නිමාවටපත් කරනවා ප්‍රත්‍යක්ෂ වැඩසටහන. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා